සම්බුද්දස්ස කරණීය මත් කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදුවනති මානීති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි තිලෝගුරු දසබලධාරී සරුවත්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතිමහත් වූ කරුණා දයාවෙන් යුක්තව දේශනා කොට වදාළ ඊ타නත්ම වටින මහානුභාව සම්පන්න සූත්‍ර දේශනාවක් වන කරණීය මිත්‍ත සූත්‍රයේහි පළමු ගාථා ධර්මය අද මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්ට යෙදුනේ කරණීය මෙත්ත සූත්‍රයේ හෙවත් මෙත්ත සූත්‍රයේහි මහානුභාව සම්පන්න බව පිළිබඳවත් එවැගේම ඒ මුල් ගාථා ධර්මෙහි තේරුම පිළිබඳවත් පින්තුල්ලාහට මේ ධර්මානුශාසනාව තුළින් පහදා දීම පිණිසයි. තථාගත දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් තුල යම් කෙනෙකුට පින්වතුනි ධර්ම දානමේ පින්කමක් සිද්ධ කරගන්නට ලැබෙනවා නම් ඒ මේ ධර්ම දානමය පින්කම අති දුර්ලභ ධර්ම දානමය පින්කමක් වෙනවා. ඒ වගේම දානෙන් අතර අග්‍රතම දානයක් බවට පත් වෙනවා. යම් කෙනෙකුට තථාගත ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට ලැබෙනවා නම් ඒ මේ ශ්‍රවණය කියන එකත් අතිශය දුර්ලභ ශ්‍රවණයක් බවට පත් වෙනවා. ධර්ම දේශනාවත් පරිද්දින්මයි. බුදුබණ පදයක් තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නට ලැබීම කියන කාරණාවත් අතිශය දුර්ලභයි. එනිසා මේ ධර්ම ශ්‍රවණය කරනු ලබන පින්වතුන්ලාටත් මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරනු ලබන පින්වතුන්ලාටත් දහම් දේශනා කරනු ලබන අපටත් මේක එකසේම අතිශය දුර්ලභ කාරණාවක් බවට පත් වෙනවා. නිසා මේ පින්තුල්ලා කොයි කවුරුත් දැන් මේ මොහොතේ බණ දහම් ශ්‍රවණය කරන්න සූදානම් වන්නේ ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් ඕනෑකමින් යුක්තව කන් මාගෙන මේ ධම් කරුණ ටික ශ්‍රවණය කරන්න මේ ධම් ශ්‍රවණී පින්වත් හැම දිනාට මේ කාන්තේන් සුඛාපටිපදා කිප්පා විඤ්ඤාවෙන් මගපල නිවන් සුව සාදා ගන්න පිණිසම උතුම් පාරමී ධර්මයක් බවට පත්වීමා කියන චේතනාවෙන් යුක්තව තථාගත බුදු පියාණන් වහන්සේ විසින් මේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරන්ට යෙදුණු පින්වත්නි ස්වාමින් වහන්සේලා 500 නමක් අරමුණු කරගෙන ඒ ස්වාමින් වහන්සේලා 500 නමට ආරක්ෂාව පිණිසත් ඒ වගේම ඒ ස්වාමින් වහන්සේලාට කර්මස්ථාන ස්වરૂපේනුත්. ඒ නිසා මේ කරණීය මෙත්ත සූත්‍රය බොහොම බල සම්පන්න සූත්‍රයක්. ඒ වගේම මේක ආරක්ෂක පිරිතක්. අපේ පිරිත් පොතේ තියෙන ලබන ඒක ආරක්ෂක පිරිතක් තමයි පින්වත්නි මේ කරණීය මෙත්ත සූත්‍රයවත් මෙත්ත සූත්‍රේ නමින් හඳුන්වනු ලබන මෙන්න මේ මහානුභාව සම්පන්න සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේගේ පින්වත්නි ශේස්ත්‍රය ඒ කියන්නේ භාගතුන් වහන්සේ විසින් අවබෝධ කරන්ට යෙදුන ඒ ධර්ම ස්වභාවය එක්තරා ආකාරයකට බෙදලා දක්වනු ලබන ක්‍රම න්‍යාය තුනකින් ඒක ශේස්ත්‍ර තුනක් ඔස්සේ බෙදෙනවා ජාතික ශේස්ත්‍රය ආනක් ශේස්ත්‍රය විෂයක් ශේස්ත්‍රය කියලා ජාතික ශේස්ත්‍රය කියලා කියන්නේ දස දහසක් සක්වල ආනක් ශේස්ත්‍රය කියලා කියන්නේ කෝටි ලක්ෂයක් සක්වල 20ක් ශේස්ත්‍රය කියලා කියන්නේ අනන්ත පරිමාණ සක්වල ප්‍රමාණ කරන මේකයි. සක්වල හඳුන්වනු ලබන්නේ පින්වත්නි 31 භූමිතලයක ස්වභාවයෙන්. ඒ කියන්නේ අපි මේ වාසය කරන බණ මනුස්ස ලෝකයේ තුලත්ව කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියලා භූමි වශයෙන් බලත්‍රයක් තියෙනවා. එතකොට කාම භූමියේ තියෙන පින්වතුනි සතර පාය, මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක 6 11ක් තියෙනවා. රූප භූමියේ තියෙනවා භක්මතල 16ක්. අරූප භූමිය 4යි සියල්ල 31ක් බවට පත් වෙන 31 භූමි තලය එක සක්වලක් නමින් හඳුන්වනු ලබනවා. එතකොට අපි මේ වාසය කරන්නේ මංගල චක්‍රවාලයේවත් නගුල් සක්වලෙහි. මේ සක්වලත් එක්ක සක්වලවල් තව 9999ක් එකතු වුණාම දසදහසක් වෙනවා. ඒ දසදහසට කියන ජාතික් ශේස්ත්‍රය කියලා. ඒ ජාතික් ශේස්ත්‍රය ඇතුළත තමයි මහබෝසතාණන් වහන්සේලා මෞකුස පිළිසිඳ ගන්නකොට, මෞකුසින් බිහි වෙනකොට, ඒ වගේම අභිනිෂ්ක්‍රමණය කරනකොට, ලෞතර බුදු වෙනකොට, ධම්සක් පවතුන් සූත්‍ර දේශනකොට, ආයු සංස්කාර අත්හරිනකොට පරිණිරවාණයටපත් වෙනකොට මේ දසදහසක් සක්වල ඒකාලෝක වෙනවා කම්පා වෙනවා මේ හර්ජන ආදී දේවල් සිද්ධ වෙනු ලබනවා එනිසා ඒකට ජාතික් ශේස්ත්‍රය එවත් ජාතික් කෙත්ත කියලා හඳුන්වනු ලබන්නේ ඊළඟට දක්වන කෝටි ලක්ෂයක් සක්වල ඒක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනස අනසක ස්වභාවයෙන් ආනක්ෂේත්‍රය කියලත් කියනවා මේකට ද්විසහස්ත්‍රී ලෝක ධාතුව කියලත් කියනවා එතකොට මෙන්න මේ කියනු ලබන ආනක් ශේස්ත්‍රය හඳුන්වන්නේ පින්වත්නි තථාගත බුදු පියාණන් වහන්සේගේ අනුසක භාග්‍යතුන් වහන්සේගේ අනසක කෝටි ලක්ෂයක් සක්වල පැතිරිලා තියෙනවා. මේ වගේම සක්වලවල කෝටි ලක්ෂයක. ඒ කියන්නේ 31 භූමිතලයකින් සමන්විත එක භූමියක් එක සක්වලක් හැටියට හඳුන්වනවා. ඒ බඳු කෝටි ලක්ෂයක් පැතිරිලා තියෙනවා. එතකොට මේ අනසක කෝටි ලක්ෂයක ස්වභාවයෙන් හඳුන්වන්නේ න සූත්‍රාර්ථ කතාව විශේෂයෙන්ම ওই බහුධාතුක කියන ලබන සූත්‍ර අකුවාවෙත් වගේම අංගුත්තර අට කතාව තුලත් ඒ සූත්‍ර වලට අදාළව ලියවිලා තියෙන ටීකා ග්‍රන්ථ තුන සඳහන් කරලා තියෙනවා භාගතුන් වහන්සේගේ අදිෂ්ඨාන සෑම බුදු කෙනෙක්ම අදිෂ්ඨාන කරන්නේ ඔය කෝටි ලක්ෂක් සක්වල අනසක පැතිරෙන්න. එතකොට මින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල අනසක පතුරුමින් දේශනා කරන්ට යෙදුණු මහානුභාව සම්පන්න සූත්‍ර කිහිපයක් තියෙනවා. රතන සූත්‍රය, එවැගේම බොජ්ජංග පිරිත් තුන, ආටා නාටිය, එවැගේම දජග්ග පිරිත මේ වගේ පරිත්‍රාණ කිහිපයක් තියෙන. ඒ අතරින් එකක් තමයි පින්වත්නි සූත්‍ර දේශනාවන් අතර එකක් තමයි මෙන්න මේ කර්ණීය මෙත්ත සූත්‍රය හෙවත් මෙත්ත පිරිත කියනු ලබන මේ සූත්‍ර ධර්මය. කෝටි ලක්ෂයක් සක්වල අනුසක පතුරුමින් දේශනා කළේ. මේක ආරක්ෂක පිරිතක් හැටියට පිරිත් පොතට පවා ඇතුළත් කරලා තියෙන දැන් තුන් සූත්‍රෙහි තියෙන එකක් තමයි මෙන්න මේ කර්මීය මෙත්ත සූත්‍රය. ඒවත් මෙත්ත පිරිත. එතකොට මේක යොදලා තියෙන්නේ ඒ නිසාමයි. මේ සූත්‍ර අටුවාවේ දක්වනවා රතන සූත්‍රයේ යම්සේ මහානුභාව සම්පන්නද තුම්බිය දුරු කිරීම වශයෙන් සර්වඥයන් වහන්සේ රතන සූත්‍ර දේශනාව සිද්ධ කළා. ඒ වගේම අමනුෂ්‍ය උපද්‍රව වලට මෙන්න මේ කියන ලබන කරණීය මිත්‍ත සූත්‍රය හෙවත් මිත්‍ත පිරිත මහානුභාව සම්පන්න ධර්මයක්. මේක නිතර භාවිතා කිරීම තුලින් පිරිතක් හැටියට භාවිතා කිරීම තුලින් මහා ප්‍රතිඵල රාශියක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට බලන්න ලෞතර බුදු පියාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල අනුසක පතුරුමින් පින්වතුනි මේවා දේශනා කරන්නට යෙදුනේ. හැම පිරිතක් මේ හැම සූත්‍රයක් මේ විදිහට දේශනා කරලා නැහැ. එතකොට මේ කෝටි ලක්ෂයක් සක්වල මේ අනුසක පැතිරින්ට දේශනා කළා කියන්නේ මොනතරම් බල සම්පන්නද මොනතරම් ප්‍රබලද ඒ තථාගතයන් වහන්සේ දෙසතු එබඳු මහානුභාව සම්පන්න පිරිත් දේශන තමයි මෙන්න මේ ඔය පිරිත් පොතට හෙවත් චතුභාන වාර පාළි වශයෙන් හඳුන්වනු ලබන අපි පිරිත් පොත කියලා දක්වනවා හඳුන්වනු ලබනවා ඒ ග්‍රන්ථයට ඇතුළත් කරලා තියෙන. නිසා නිතර නිතර භාවිතාව තුළින් නිතර නිතර සත්‍යයනා කිරීම තුළින් බොහෝ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කමද. හැබැයි මේ සත්‍යයනා කරනු ලබනකොට භාවිතා කරනු ලබනකොට ඒ වගේ අර්ථ හොඳට දැනගන්න ඕනේ. ඒ විතරකුත් නෙමෙයි. අර්ථ දැනගෙන හොඳට ව්‍යංජන සම්පන්නව බොහෝම නිවැරදිව ඒ තාන කරන සම්පatti පිරිහෙලවන්නේ නැතුව අකුරු හරියට උච්චාරණය කරන්න ඕන. දන්චන දන් දැන් අපි ගත්තොත් ඉන්න සිතිල ධනිත අක්ෂර තියෙනවා. ඒ සිතිල ධනිත අක්ෂර පින්තුනි නිවැරදි විදිහට උච්චාරණය වෙන්න ඕනේ. දැන් යම් කිසි මහ ප්‍රාණාක්ෂරයක් උච්චාරණය කරනකොට ඒ මහ ප්‍රාණාකුර ඒ විදිහට අල්ප ප්‍රාණාක්ෂරයක් තියෙනකොට ඒක ඒ විදිහට උච්චාරණය වෙන්න ඕනේ. ඒ වගේම ඒ වගේ මාත්‍රා ගණනවල් තියෙනවා. ඒවා හරියට පිරිහෙලවන්නේ නැතුව උච්චාරණය කරනු ලබනකොට අර්ථ දැනගෙන ඒ වගේම ව්‍යංජන සම්පන්නව ශ්‍රද්ධාවෙන් යුක්තව අදිෂ්ඨාන කරලා මේ පිරිතක් පින්නතුනි නිවසක නමුත් අපි කියනු ලබනවා නම් මේක පුදුම විදිහේ ප්‍රතිඵලයක් අදටත් මේව තුලින් ලබා ගන්න පුළුවන්කමද බොහොමද ශ්‍රද්ධාවකුත් තියෙන්න ඕන. දැන් මේ විශේෂයෙන්ම පින්තුලා දන්නවා මිලින්ද ප්‍රශ්නේ නැමැති මේ ග්‍රන්ථය පිළිබඳව. නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජුගේ අතර ඇතිවෙච්ච සංවාදයේනේ මේක තියෙනවා එක ප්‍රශ්නයක් පරිත්ත පන්න කියලා පිරිත් පිළිබඳව. මේ පිරිත් නාගසේන මහරහතන් වහන්සේගෙන් අසනු ලබනවා මිලිඳු රජුරෝ දැන් මේ පිරිත් වලින් සුවකර මිනිකි රෝගයක් නැහැ කියලා තියෙනවානේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේවල් වලට සමහර සමහර පරිත්තා ධර්මිය දේශනා කරලා තියෙනවා. ඉතින් මේ මේ සෑම එකක්ම සුව වෙනවා නම් මේ අසුවල් අසුවල් දේවල් මේ විදිහට එහෙම වෙන්නේ නැත්තේ කුමක් නිසාද කියන එක පිළ සමහරුන්ව ඒවායින් බේරගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. එතකොට නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා අවසන් ලැබනවා මේ දැන් කර්මයෙන් හටගන්නා වූ රෝග තියෙනවා පින්වතුනි. කර්මයෙන් හටගන්නා වන රෝග හැරුණකොට මේ පිළිතින් සුව කරන්නේ නැති රෝගයක් නෙවෙයි කියනවා. හැබැයි යම් අමනුෂ්‍ය උපද්‍රවයක් හෝ වේවා අනිකුත් යම් වෙනත් ව්‍යසනයක් හෝ වේවා ඒ දේවල් යම් ආකාරයකට සමනය කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ දේවල් සමනය කරගන්න නම් තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, ශ්‍රාවක සංඝ රත්නය පිළිබඳව ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ඒ වගේම සත්‍යයනා කරනු ලබන පිරිසත් බොහොම සීල සම්පන්නව, ගුණ සම්පන්නව, ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් අර්ථ මානසිකාරය කරමින් නිවැරදි විදිහට ඒ දේවල් સિદ્ધ කරන්න ඕන. ඒ වගේම ශ්‍රවණය කරනු ලබන පින්තුලක් තේමයි. ශ්‍රවණය කරනකොටත් අර්ථ මානසිකාරය කරමින් ගුණ දැනගෙන ඇදහිීමෙන් යුක්තව ඒ ශ්‍රවණය කරන්ටත් ඕනේ සත්‍යයනේ මේ දෙකත් හරියන්ට ඕනේ. එතකොට තමයි පින්තුනි මේගේ නියම ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. නියම ප්‍රතිඵල. ඉතින් ඒකනේ දැන් ඔය දැන් බලන්න සමහර දේවල් අදිෂ්ඨාණයෙන් හරියනවා. සත්‍යක්‍රියාවෙන් හරියනවා. එක්තරා විදිහකට දැන් බුදුරජාණන් වහන්සේ සත්‍යක් රතන සූත්‍රෙත් සත්‍යක්‍රියාවක් තියෙනවා. කරණීයමිත සූත්‍රෙනු සත්‍යක්‍රියා කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට පරිත්‍රාණ ධර්ම ආරක්ෂක ධර්මයක් හැටියටනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරුවේ. දැන් ඔය සංයුක්ත නිකායෙහි වලාහක සංයුත්තේ දක්වන පින්වතුනි වැසි හටගනු ලබන ක්‍රම අටක් පිළිබඳව වැසි හට ගන්නා වූ ක්‍රම 8ක් පිළිබඳව දක්වලා තියෙනවා. ඒකේ ඒ 8 තමයි ඍතු වෙනුත් වැස්ස කියන එක ඇති වෙනවා. ඍතුවෙන් හටගනු ලබන දැන් වස්සාන කාලයේදී වස්සාන කාලයට මතත වස්සාන ඍතුවට වර්ෂයකට ඍතු තුනක් තියෙන හේමන්ත ගින්න වස්සාන කියලා වස්සාන ඍතුවේ ඍතුවෙන් හටගනු ලබන වැස්ස. ඒකම දෙවියන්ගේ ආනුභාවයෙන්, ගුරුලන්ගේ ආනුභාවයෙන්, නාගයන්ගේ ආනුභාවයෙන් ඒ වගේම මාරා වර්තනයෙන් අදිෂ්ඨානින් සත්‍යක්‍රියාවෙන් කල්ප විනාශී දුවන් ලැබෙන මුරුදු සංවර්ෂාව කියන මේ ක්‍රම අතින්ම වර්ෂාව හට ගන්නවායි කියනවා. ඍතුවෙන් හටගනු ලබන වර්ෂාව එකට ස්වභාවික වැස්ස කියලා කියන අනිත් කාලවලදී හේමන්ත ජින්න කියන මේ කාලවලදී බොහෝ සෙයින් වර්ෂාව කියන එක දෙවියන්ගේ ආනුභාවයෙන් ඒ වගේම එහෙමත් නැත්නම් වෙනත් වෙනත් අදිෂ්ඨාන බල වලින් සත්‍යක්‍ර වලින් ඇති වෙනවා. දැන් බලන්න අර දැහන් රජවරුන්ගේ කාලවලදී අට කතාවේ දක්වන ධම්මිකාණං රාජූණං කාලේ අන්වද්ද මාසංවා අනුදසාහන්වා දේවේ වස්සන්ති අනුපංචාහන්වා දේවේ වස්සන්ති අඩ මාසකට වතාවක් දින 10කට වතාවක් දින 5කට වතාවක් වැසි වහිනවයි කියන. එතකොට ඒ ඒ වරුසාව කියන එක සිද්ධ වෙන්නේ අර මිනිසු ධාර්මික වෙනකොට වෙනකොට දෙවිවරු පවා වැස්ස වස්සවනවා. එතකොට මෙන්න මේ විදිහටම අදිෂ්ඨානීය තුලින් කරන්න පුළුවන් මිනිසු ශ්‍රද්ධා සම්පන්නව සීල සම්පන්නව ගුණ සම්පන්නව ඉඳලා යම් අදිෂ්ඨානයක් සිද්ධ කළොත් ඒක හරියනවා. ඉජ්ජති බික්කවේ සීලවතෝ චේතෝ පණිදි විසුද්ධත්තා කියනෝනේ සිල්වතාගේ චේතෝ පණිදිය සංවෘද්ධිමත් භාවයටපත්. එහෙම සීල සම්පන්නව, ගුණ සම්පන්නව ඉඳලා යම් කිසි කෙනෙක් අදිෂ්ඨාන කරලා වැස්සක් වස්සවන්න පුළුවන් අන්න ඒක පින්තුණී අදිෂ්ඨාණයෙන් සිද්ධ වෙනු ලබන එක. පින්කමක් සිද්ධ කරලා ඒ තුලින් අදිෂ්ඨාන කරනු ලබනවා. එතකොට බලන්න ඒ වගේම මෙන්න මේ මෙත්ත පිරිතේවත් කරණීය මිත්‍ත සූත්‍රයේ තුලිනුත් යම්කිසි කෙනෙකුට පින්තුණී ශ්‍රද්ධාවෙන් ඒ වගේම බොහොම ගුණ සම්පන්නව ඉඳගෙන අදිෂ්ඨාන කරලා මේ පරිත්‍රාණ ධර්මයේ තුලින් මේ මෙත්ත සූත්‍රයේ තුලින් පින්වතුනි පුළුවන්කම තියෙන අමනුෂ්‍ය උපද්‍රව දුරු කරගන්න. ඒ වගේම වෙනත් සත්තු සත්තුන්ගෙන් වන්නා වූ නොයෙක් විපත් වලින් වෙන්නා වූ යම් කරදර පීඩා තියෙනවා නම් සමහර දේවල් තියෙනවා අමනුෂ්‍ය වශයෙන් ගත්තාම මේ භූත පිසාචාදී අමනුෂ්‍යයන්ගෙන් විතරක් නෙමෙයි අමනුෂ්‍ය වශයෙන් ගත්තාම සියලුම දෙන දෙවිවරුත් වෙනවා දැන් මේ කරණීයමෙත් සූත්‍රය දේශනා කරන්නට යෙදුනේ దేవතාවුන්ගෙන් නෙමෙයි මේ උපද්‍රවේ ඒ භික්ෂුන් වහන්සේලාට එතකොට බලන්න ඒබඳු ආකාරයටත් ඒ තියෙන දෙවිවරුන්ගෙන් වන්නා වූ යම්කිසි විපත්ති තියෙනවා නම් ඒවත් දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම වෙනත් නොයෙක් සත්ව කොටාසෙ ඉන්නවා. ඒ සත්ව කොටාසයන්ගෙන් වන්නා විපත් වලින් අපිට පුළුවන්කම තියෙනවා ආරක්ෂා සංවිධාන මෙන්න මේ කරණීය මිත්‍ර සූත්‍රය භාවිතය තුලින් සරස්වා ගන්න. ආරක්ෂා සංවිධාන සරස්වා ගන්න පුළුවන් ඒවා දුරු කරලා දාන. එතකොට දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී වැඩ සිටින්ට යෙදුණු භික්ෂුන් වහන්සේලා 509කට මේ කරණීය මෙත්ත සූත්‍රය භාගතුන් වහන්සේ දේශනා කරයි කියලා කිව්වේ. එතකොට භාගතුන් වහන්සේ ඒ දේශනා කළේ මේ කාරණාව මම පින්තුලට ටිකක් කෙටියෙන් තවසල දෙන්නම්, තීරුම් කරලා දෙන්නම් කොහොමද බුද්ධ කාලයේ භික්ෂුන් වහන්සේලා වස් කෙට්ටු වෙනකොට භාග්‍යතුන් වහන්සේගෙන් කමඨාන් අරගෙන තම තමන් වහන්සේලා සුදුසු සුදුසු පින්වතුන් ප්‍රදේශවලට ගමන් කරනු ලබන තමන්ගේ ශ්‍රමණ ගුණධර්ම දියුණු කර ගැනීම පිණිස වස් වාසය කිරීම පිණිස වස් කාලයේදී සෑම ස්වාමීන් වහන්සේ නමක් වස් වසන්ත ඕනේ. අනුදානාමි භික්කවේ වස්සන් උපගන්තුන් කියන භාග්‍යතුන් වහන්සේ වස් විසීමට අනුදැනීම දේශනා. වස්සාන ඍතේ අනුජානාමි භික්කේ වස්සානි වස්සන් උපගන්තුන්. වස්සාන කාලයෙහි වස් කැළඹීමට භාග්‍යතුන් වහන්සේ අනුදැනීම කියන එක සිද්ධ කළා. ඉතින් වික්ෂුන් වහන්සේලා 500 නමක් මොකද කළේ සුදුසු ප්‍රදේශයක් හොයාගෙන යනකොට මේ හිමාල පර්වතයේ සමීපයේ එක්තරා බොහොම පිරිසිදු බොහොම සුදුසු පරිසරයක් මේ ස්වාමීන් වහන්සේලාට හම්බුණා. ඊටාම් සෝබනහන වැලි තලා වලින් යුක්ත ගහකොළ තියෙන, ඇලදොල තියෙන බොහොම හොඳ පරිසරයක්. ඉතින් මෙතන වාසය කරන්න සුදුසුයි කියලා හිතාගෙන ඒ ගොදුරු ගමකුත් තිබ මේ ගොදුරු ගමට පින්න පාතිය පින්න පාතිය ගිහම ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ඉතින් මිනිස්සු බොහොම ශ්‍රද්ධාවෙන් අනේ ස්වාමීන් වහන්සේලා බොහෝ කාලෙකින් වැඩියේ කියලා හිතලා ස්වාමීන් වහන්සේලා උපස්ථාන කරලා වස්වාසය කරන්ටි කියලා ඇයදුවා සියලු කුටි සේනාසන සියල්ල සකස් කරලා දෙන්නගෙන. පසුදින අනිත් ගමට ගියා. ඒ ගමේ මිනිස්සු බොහොම හොඳට සැලකුවා. කුල 1000ක් තිබ්බා. ඉතින් අර ස්වාමීන් වහන්සේලාට කුටි සෙනසුන් හදලා සකස් කරලා දුන්න ඒ වනාන්තරයේ ආරාමයක් සකස් කළා. ඒ 500 නමටම කුටි සෙනසුන් හදලා ඉදි කරලා දුන්නා. මේ ස්වාමීන් වහන්සේලා බොහෝම සීල සම්පන්නයි. බොහෝම ගුණ සම්පන්නයි. මේ ස්වාමීන් වහන්සේගේ සීල තේජානුභව බලය නිසා අර වනාන්තරයේ හිටියා වූ රුක්ෂ දේවතාවුන් වහන්සේලාට තමන්ගේ ඒ රුක්ෂයන්හි විමානයේ වාසය කරන්නට පුළුවන්කම ලැබුණේ නැහැ. සීලානුභාවයෙන් නිසා පින්තුනි ඔබ ඉන්න බැරි වුණා නිසා තමන්ගේ අනිකුත් ධර්මණු පුරුමුත් එක්කම මොකද උනේ විමාන වලින් එළියට ආවා ඔය වෘක්ෂ දේවතාවුන් වහන්සේලාට තමන්ට දරුවොත් ඉන්නවා ඉතින් මේ වෘක්ෂ ඒ කියන්නේ භූමස්තකව වාසය කරන ලබන වෘක්ෂ දේවතාවුන් වහන්සේලාට එතකොට මේ පිරිස එළියට බහලා ඉතින් හිටියා කොයි වෙලේ හරි මේ ස්වාමීන් වහන්සේලා පිරිස වැඩම කරයිනේ කියලා මේ සිටි. ඉතින් බලනකොට වස්වාසය කරගෙන තුන් මාසයක් යන්නේ කියලා හිතාගත්තා. මේක මහා කරදරයක් අපිට කියලා හිතාගෙන මොකද කරේ? අර ස්වාමීන් වහන්සේලාට උපද්දරව සිද්ධ කළා. මේ භයානක රූපමවනම, එවැගේම දුර්ගන්ධය ඇති කරන ලබන මේ විදිහේ විශේෂම දේවල් සිද්ධ කරා අර ස්වාමීන් වහන්සේලා එන්න එන්නම එන්න එන්නම අර බිය නිසා චිත්ත සමාධිය පිරෙන්න පටන් ගත්තා. ඒ වගේම උන්වහන්සේලා බැහැරෙන්න පටන් ගත්තා. නායක තෙරුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ සියලුම දෙනා කතා කරනකොට නායක තිරුන් වහන්සේ එකිනෙක කෙනාගේ විමසනවා එවත්නි මුල් දවස්වල ඔබ හැම දිනම බොහොම හොඳ සතුටින් ඉඳ දැන් මොකද මේ ස්වභාවය ශාරීරික වැහැරිලා තියෙන කුසවල තියෙන ඇයි එක එක ස්වාමීන් වහන්සේගෙන් විමසන හැම දිනම මේ කරුණ කිව්වා එහෙනම් හොඳයි මෙතන අපිට සුදුසුනේ අපි තථාගත බුදු පියාණන් වහන්සේ ළඟට ගිහින් වැඳ නමස්කාර කරන කරුණ පවසන වෙන සුදුසු තැනක් විමසමු භාග්‍යතුන් වහන්සේ සමීපයට ගියා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරා තථාගතයන් වහන්සේ විමසුවා මහණෙනි වස් කාලේ කොහෙද මේ ඔබ සැරිසරන්නේ වස් වාසය කරන්න ඕනේ නේද කරුණ විමසුවා භාගතුන් වහන්සේට මේ සියල්ල පැවසුවා තථාගතයන් වහන්සේ දැන දැනමයි මේ කරුණ විමසුවේ අර භික්ෂුන් වහන්සේලා මොකද කරේ සියල්ල කිව්වා බුදු පියාණන් වහන්සේ මුළු දඹදිව තලයේම බැලුවා කිසිම තැනක් ඒ ස්වාමීන් වහන්සේලාට භාවනාව වැඩෙන වෙන තැනක් නැහැ අඩුම තරමේ පින්තුණි මේ පුපුවක් තියෙන තරමක භූමි ප්‍රදේශයක්වත් ඒබඳු තනක්වත් උන්වහන්සේලාට භාවනා වැඩිම තැන තථාගතයන් වහන්සේ බුදුන් වහන්සේ දැක්කනේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පවසන දේශනා කරන මහණෙනි ඔබලාට එතනමයි හරියන්නේ. ඔබලාගේ වර්ධිය තියෙන එතනමයි. එනිසා එතනට වැඩම කරන්න. කියලා මෙන්න මේ කරණීය මිත්‍ත සූත්‍රය ආරක්ෂක පිරිතක් හැටියට මේ සූත්‍ර අටුවාවේ දක්වන ආරක්ෂක පිරිතක් හැටියට. ඒ වගේම මේකම කර්මස්ථානීය හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා. ඉතින් නිතර නිතර මේක සත්‍යයනා කරන්න කිව්වා, සාකච්ඡාවට ගන්න කිව්වා. ඒ විදිහට සත්‍යයනා කරනකොට සාකච්ඡාවට ගන්නකොට මානසිකාරය සිද්ධ කිරීම නිසා අර අනුස්සු සියලුම දෙනා මොකද උනේ මේ සම්මාසලට සිටවත් උනා. ඒ කියන්නේ අර దేవතාවරු පිස. ඊට පස්සේ සියලුම දෙවිවරු උපස්ථාන කරන්න පටන් ගත්තා. අර සාමින් වහන්සේලාට පිට්ටි පරිකර්මාදී සිද්ධ කරනු ලබනවා. ඒ වගේම පෙන් නෙලවන උණු පෙන් සිසිල් පෙන් නෙලවන බලන්ට පින්වතුනි දෙවිවරු පවා අර ස්වාමීන් වහන්සේලාට එන්න එන්නම හිතවත් වුණා. ඒ මේ සූත්‍රයේ තුල එක්තරා විදිහකට මෛත්‍රිය පිළිබඳව පවසලා තියෙන දේශනා කළ තුන සූත්‍රේ පුරාණ මෛත්‍රිය පිළිබඳව මුලින් පූර්ව භාග වශයෙන් පටන් අරගෙන මෛත්‍රියෙන් පටන් අරගෙන නිවන් කෙලවර කොට දක්වාම තියනා වූ කර්මස්ථානිකුත් ඇතුළත් වෙනවා. මේ කරණීය මෙත්ත සූත්‍රේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී යානිසංස රාශියක උදේශනා කරන එක පැත්තකින් මේක පරිත්‍රාණ්‍ය ආරක්ෂක පිරිත කර්මස්ථානයක් හැටියට භාවිතා කරනකොට මෛත්‍රී කමතහනකුත් එක්ක නිවන් කෙලවර කොටගෙන තියෙනා වූ කමතහන. ඉතින් ඒ නිසා අර අන්න බලන්න දේවතාත්මන දෙවියෝ බොහොම ප්‍රියමනාපුණා. දැන් මනුස්සානං පියෝ හෝති, අමනුස්සානං පියෝ හෝති, දේවතා රක්කන්ති. දෙවිවරු ආරක්ෂා කරනවා. ඒ වගේම දෙවිවරුන්ට බොහොම ප්‍රියමනාප භාවයකටපත් වෙනවා. අන්න අර ස්වාමීන් වහන්සේ නිතර නිතර මේක භාවිතා කරපු නිසා වස්තුන් මාස ඉවර වෙනකොට මේ ස්වාමීන් වහන්සේ වස්තුන් මාස ඉවර වෙනකොට මේ ස්වාමීන් වහන්සේලා 509 පින්වතුනි මහරහත් භාවයටපත් වුණා. මහරහත් භාවයටපත් වෙලා විසුද්ධි පවාරණයෙන් පවාරණය කරන් තියදුනා. බලන්න මොනතරම් බල සම්පන්න සූත්‍ර ධර්මයක්ද ආරක්ෂක පිරිතක්ද මෙන්න මේ කරණීය මිත්‍ර සූත්‍රය. එතකොට අපිට අද මේ වර්තමානයේ තුල උනත් සෑම gedarakama ඒ වගේම විහාරස්ථාන වල වුණත් විහාරස්ථාන වල නම් කොහොමත් භාවිතා වෙනවා නිවසක වුණත් පින්තුණි පින්තුල්ලා නිතර නිතර මේක භාවිතා කරනවා නම් අර්ථ දැනගෙන ඒ වගේම ශ්‍රද්ධාවෙන් යුක්තව විතර ගුණත් නිතර සංජායනා කරන්න. අවසට බුදුන් වදිනකොට, උදේට බුදුන් වදිනකොට මේ පිරිත කියන අදිෂ්ඨාන කරන්න. ජීවන් වල නොඑක විදිහට නොඑක දොස් තියෙනවා. ඒ කියන්නේ අමනුෂ්‍ය උපද්දරක තියෙනවා. අමනුෂ්‍යයෙන් නොඑක විපත් වෙනවා, කරදර වෙනවා අපි නොහිතුවාට. ඉතින් ඒ සියල්ල දුර වෙන යනවා. අමනුෂ්‍ය ප්‍රිය වෙනවා. Tamange ජීවන් වලට අධිගුරුවිත වෙනවා. එතෙන් මෙතන දෙවිවරු, ඒ දෙවිවරුන්ට අතිශය ප්‍රිය මනාප පුජ්‍යලෝ බවට පත් වෙන ඕන් උපකාර සිද්ධ කරනු ලබනවා. එතකොට ඇත්තට නිතර පින් දෙනකොට අන්න බලන්න මොන තරම් අපිට යහපතක් සිද්ධ වෙනවද. ඒ නිසා මේ කරණීය මෙත්ත සූත්‍රය දැන් ඔබට මම මුලින්ම කියලා දුන්නා කුමක්ද කරණීයමිත සූත්‍රය කියන එක බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වලනසක පතුරුවමින් දේශනා කළේ. එතකොට ඒ කෝටි ලක්ෂයක් සක්වල අනසක පතුරුවමින් දේශනා කරන්නට යෙදුණු මේ කරණීයමිත සූත්‍රය ඒ තුලින්ම අපිට තේරුම් ගන්න පුළුවන් මොන තරම් ප්‍රබල සූත්‍ර ධර්මයක්ද. මොන තරම් ප්‍රබල දැන් මේ සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියන පිටක ත්‍රයෙහි තියෙනු ලබන මේ සූත්‍ර දේශ විශේෂයෙන් සූත්‍ර පිටකයේ තියෙනු ලබන සූත්‍ර දේශනාවන් ගත්තාම ඊටාම අතලොස්සක් තමයි මේ කෝටි ලක්ෂයක් සක්වල අනසක පතුරු මින් දේශනා කරන්නේ. ඒ නිසා ඒ අතර තියෙන සූත්‍ර ධර්මයක් නිසා මේ කරණීය නිත්‍ය සූත්‍රය ඊටාම බල සම්පන්න සූත්‍රයක් කියන එක මේ පින්වතුන්ලා හැමදෙනාම තේරුම් ගන්න ඕනේ. ඒකට පළවෙනියටම මාතෘකා කරගන්න යෙදුනේ මේ කරණීයමෙත් සූත්‍රයේ ප්‍රථම ගාථාව. කුමක්ද මේ තේරුම? අපි ටිකක් අර්ථ තේරුම් අරගෙන බලමු. කරණීය මත්ත කුසලේන යන්තං සම්තං පදං අபிසමිච්ච සක්කෝ උජූච සූජූච සෝචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්ඡෝච සල්ලවක වුත්ති ආදී වශයෙන් දීර්ඝව දැන් මේ සූත්‍රයේ විස්තර නම් පළවෙනි ගාථාව තමයි මාතෘකා කරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා සන්තං පදං අபிසමිච්ඡ. සන්තං කියලා කිව්වේ පින්තුනි නිර්වා සන්තං පදං නිසාන්තෝ නිර්වාණ පදය. එතකොට නිර්වාණය නැමැති මේ උත්තර පදය තමයි මෙතනදී සන්තං කියන ස්වභාවයෙන් අදහස් කරන් තියෙනවා. ධර්ම ඒ ඒ පද දෙකෙන් අදහස් කරන් තියෙනවා. එතකොට සන්තං පදං සාන්ත වූ නිර්වාණ සංඛ්‍යාත යම් උතුම් පදයක් තිබේද? ඒ නිර්වාණ පදයට අபிසමිච්ච විශේෂයෙන් පැමිණ වාසය කරන්ත කැමති යම් පුජ්‍යලයක් සිටින් ලබනවාද? එමත් නැත්නම් ඒ නිර්වාණ පදයට පැමිණ වාසය කරන්ට කැමැත්ත වූ කැමැත්ත ඇත්ත වූ විසින් යම් කරණීයම් යම් දෙයක් කළ යුතුයද යම් දෙයක් සිද්ධ කළ යුතුයද අත්ත කුසලේන ඒ කරන්ට කැමැති තමන්ගේ ආත්මාභිවෘද්ධිය ඒ කියන්නේ සිය ආත්මයට කියන අත්ත කියලා. තමන්ගේ ආත්ම අපි හැම කෙනාම අපේ ආත්මාභිවෘද්ධිය පින්තුනි බලාපොරොත්තු වෙනවනේ කැමති වෙනවනේ. එතකොට අන්න අර ආත්මාභිවෘද්ධිය කැමති වන්න වූ පුජ්‍යලයා විසින් සංකාතබ්බන් නැත්තම් කරණීයම්. ඒ කල යුතුයි. අන්න ඒ ටික මුලින් ගාථාවේ කියන්නේ ඔන්න ඔය ටික. එතකොට මොකද්ද? කරණීය මත්ත කුසලේන යන්තං සන්ත පදං. පළවෙනි ගාථාවේ මුල් පද දෙකේ තේරුම උකයි. නිර්වාණ සංඛ්‍යාත වූ යම් උත්තම පදයකට පැමිණ වාසය කරන්ට කැමැත්ත ඇත්තෝ විසින් යම් කාතබ්බං යම් කරණීයම් යමක් කළ යුතුයද අත්ත කුසලේන ආත්මාභිවෘද්ධිය කැමැත්ත ඇත්ත වූ විසින් තං කරණීයම් අන්න ඒ දෙය කළ යුතුය එතකොට කුමක්ද කළ යුත්තේ අන්න ඒ කළ යුතු දේවල් ටික තමයි ඒ කළ යුතු දේවල් ටික තමයි එතෙන් පටන් දැන්වන්න ප්‍රකාශ කරනු ලබන්නේ කියනු ලබන්නේ මොනවද ඒ කළ යුත්තේ පින්තුණියම් අන්න බලන්න කියනවා කුමක්ද සක් චක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි සක්කෝ අස්ස සක්කෝ කියලා කියන්නේ හැකියාව කියන එක සක්කෝ සක්කෝති සමත්තෝ කියන අර්ථ කතාවෙද සමර්ථ භාවය ඉමත් නැත්නම් හැකියාව මම එකින් එකට විස්තර කරලා දෙන්න සක්කෝ අස්ස සමර්ථ වන්නී උජු අස්ස සුජු වන්නී සුජු අස්ස විශේෂින් සුජු භාවයට වන්නේ. ඒක සක්කෝ උජුච සුජුච සුවචෝ අස්ස සුවච වන්නේ. ඒ කියන්නේ කී කරුවන්නේ මුදු අස්ස මුදු වන්නේ අන්තිමානී අස්ස නියතමානී වන්නේ. දැන් බලන්න එතකොට නිර්වාණ සංඛ්‍යාත වූ මේ උතුම් ලෝකෝත්තර ධර්මයට පැමිණ වාසය කරන්නට කැමැත්ත යම්කිසි කෙනෙක් තියෙන යම්කිසි කෙනෙකුට තියෙනවා නම් ඒ පුජ්‍යලයා විසින් මෙන්න මේ දේවල් ටික කරන්න ඕනේ. ඒ පුජ්‍යලයා තුළ මෙබඳු දේවල් ටිකක් තියෙනවා. එතකොට මෙතනදී කියනවා මෙතන විශේෂයෙන් අට කතාව තුළ තෝර මේ කාරණාව විස්තර කරන ලබන විදිහක් තියෙනවා. දැන් ඔය කරණීය කියන එක තුලින් අදහසන කළ යුතු දේ කියන එකනේ. එතකොට මේක දක්වනවා කරණීය ධර්මයකුත් කළ යුතු දේවල් ටිකකුත් තියෙනවා නොකළ යුතු දේවල් ටිකකුත්. ආත්මාභි වෘද්ධිය ඒ කියන්නේ තමන්ගේ සුඛී ආත්මාභි වෘද්ධිය කැමැත්ත ඇත්තහු විසින් කළ යුතු දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම නොකළ යුතු දේවල් ටිකක් තියෙනවා. ඒ කළ යුතු දේවල් ටික තමයි පින්වතුනි ත්‍රිශික්ෂා ධර්ම පූර්ණී කියන එක. අටුවාව තුල විස්තර කරමින් ලබනවා. සීල, සමාධි, ප්‍රඥා. එතකොට මේ සීල, සමාධි, ප්‍රඥා නැමැති මේ ත්‍රිශික්ෂා ධර්මයන් පූර්ණී කරන්ට යම් කුජලයක් කැමැත්ත තියෙනවා නම් එහෙමත් නැත්නම් මේ සාන්තෝ නිර්වාණ පදයට පැමිණ වාසය කරන්න යම් කුජලයක් කැමැත්ත තියෙනවා නම් අන්න එබඳු කුජලයා කල යුතු දෙයක් තමයි මේ සීල සමාධි ප්‍රඥා ධර්මයන් දියුණු කිරීම. නොකල යුතු දේවල් තමයි විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට නම් තියෙන නොකල යුතු දේවල් ටිකකු. ගිහියටත් තියෙනවා. දැන් භික්ෂුන් වහන්සේලාට සීල විපatti, ආජීව විපatti, එවැනිම ආචාර විපatti, ditthi විපatti කියලා විපatti ධර්ම තියෙනු ලබනවා. මේ එක්විසි අනේසන ධර්මියෝ තියෙනවා. ඒ දේවල් නොකල යුතු දේවල් කරන්න සුදුසු නැහැ. එතකොට අන්න ඒ දේ නොකල යුතු ධර්මයන්ගෙන් වැළකීලා කල යුතු ධර්ම තමයි කරණීය කියලා හැදුවේ. අදහස් කරන්නේ. ඒ වගේම අත්ත කුසලේන. අත්ත කුසල භාවයකුත් වෙන අනර්ථ කුසල භාවයකුත් තියෙන. ඒ කියන්නේ විශේෂයෙන්ම මෙතනදී අදහස් කරන්නේ අත්ත කුසල භාවය. දැන් අනර්ථය පිණිස හේතු වන්නා වූ දේ දැන් අපි කියමුකෝ දැන් කුසලය කියලා කියන්නේ හැකියාව දක්ෂ භාවය කියන. අත්ත කුසල කියන්නේ ආත්මාභිවෘද්ධිහි දක්ෂ ඇත්තෝ විසි. විසින් කළ යුතු දේ. ඒ වගේම දැන් සමහර කෙනෙක් ඉන්නවා ආත්ම සමහර දේවල් වලට දක්ෂයි. හැබැයි ඒදී ඒදී ආත්මාභිවෘද්ධිය පිණිස හේතු වෙන්නේ නැහැ. දැන් බලන්න අවියාවුද හදනවා. ඒගින් කූට ලෙස ව්‍යාපාර සිද්ධ කරන වෙනදාම් සිද්ධ කරන ලබනවා. ඒ දිනවලට මෙයා දක්ෂයි බොහොම. දැන් සමහර වෙලාවට කරන්න ගියත් ඉතාමත්ම සූක්ෂම විදිහට මේ දේවල් සැලසුම් කරන කූට විදිහට. හැබැයි ඒ කිසිම දෙයක් අන්න බලන්න ඒක අත්කුසල සහ අනත්ත් කුසල. දැන් අනත්ත් කියලා අනර්ථ භාවයේ පිණිස හේතු වුණ දක්ෂකමක් තියෙනවා කෙනෙක් තුල. හැකියාවක් තියෙනු ලබනවා. නමුත් මෙතන අදහස් කරන ආත්මාභිවෘද්ධිය පිණිස, Tamange යහපත පිණිස ඒ දක්ෂ භාවය කියන එක තියෙන්න ඕනේ. ඒ හැකියාව කියන එක තියෙන්න ඕනේ. එතකොට දැන් මේක විදිහට මේ කූට දේවල් සිද්ධ කරලා අපි මේක මේක විදිහට පරිහරණය කරන ලබන දේවල් මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙන්න සැලසුම් කරන ලබන දේවල් ඒවා අර අත්කුසල සංඛ්‍යාවට යන්නේ කිසිම පිටක. ඒවා යහපත පිණිස හේතු වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මෙන්න මේ කරණීය මිත්‍ත සූත්‍රයේහි පළමු ධාතා ධර්මයෙන් අර කලයුතු දේ හැටියට දක්වන්ට යෙදුනි කුමක්ද ආත්මාභිවෘද්ධිය කැමැත්ත ඇත්තහු විසින් කලයුතු දේ තමයි අන් අර නිර්වාණ පදය සාදා ගන්න. එහෙමත් නැත්නම් ලෝකෝත්තර නිර්වාණ ධර්මයට පැමිණ වාසය කරන්ට ඒ පුජ්‍යලයා තුළ තිබෙන්න ඕනි කුමක්ද? සක්කෝ උජූච සූජූච සූචූච සමුදු අන්තිමානි. දැන් අපි බලමු මේ ටිකක් මොකක්ද මේ කියන්නේ. විශේෂයෙන්ම දැන් මෙතන මේ අදහස් කරන් තියෙනවනේ සාන්තං පදං කියලා දෙයක් පින්තුනේ. ඒ කියන්නේ සාන්තෝ නිර්වාණ පදය. මේ සාන්තෝ නිර්වාණ පදය දැන් ප්‍රඥාව කියන එකත් ලෝකෝත්තර ප්‍රඥාව ලෞකික ප්‍රඥාව කියලා තියෙනවා. එතකොට ලෞකික ප්‍රඥාවෙන් තමයි මේ සාන්තෝ නිර්වාණ පදයෙහි ස්වභාවය දැනගන්න ඕනේ. එතකොට ඒ ලෞකික ප්‍රඥාවෙන් සාන්ත වූ නිර්වාණ පදයෙහි ස්වභාවය දැනගෙන තේරුම් අරගෙන තමයි අපි අත්ත කුසලව සිද්ධ කරන්න ඕනි ඒ ලෝකෝත්තර නිර්වාණ ධර්මය සාදා ගන්නට. වැඩ කටයුතු සිද්ධ කරන්න ඕනි. දක්ෂ භාවයට පත් වෙන්නත් උන් ඒක. ඒ මොකද දැන් මේ එකපාර්තම දැන් අපි ගත්තොත් එහෙම පින්වතුනි කෙනෙක් පුජ්‍යලයක් දැන් මේ මේ වර්තමානයේ තුල දැන් නිර්වාණීය නිබඳු ස්වභාවයෙන් යුක්ත දෙයක් නෙමි ඒතං සම්තං ඒතං පනීතං යතිදං සබ්බ සංකාරෝ සමතෝ සබ්බෝ පදිපති නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණ නිර්වාණය පිළිබඳව විස්තර කරන ලබනවා එතකොට දැන් මේ නිබඳ මේ මේක ස්නේහේ සාන්තයි මේක ප්‍රණීතයි සීල සංස්කාරයන්ගේ සංසිඳීම තණ්හක්කයෝ තෘෂ්ණාවිසය භාවය ආදි වශයෙන් මේක මේක විදිහට මේක විස්තර කරන ලබන නිර්වාණ සාන්ත සුඛ ස්වභාවය. එතකොට ඒ ස්වභාවය තේරුම් ගත යුත්තේ ලෞකික ප්‍රඥාවෙන්. එතනදී ඒ ඒ ලෞකික ප්‍රඥාවෙන් තේරුම් අරගෙන තමයි ලෝකෝත්තර ප්‍රඥාව දක්වා ගමන් කරන්නට ඕන විදිහට මේ කටයුතු ටික සාදා ගන්න ඕනේ. එතකොට අර ලෝකෝත්තර නිර්වාණ පදේ සාදා ගන්නට ලෞකික ප්‍රඥාවෙන් එහි තියෙන සාන්ත සුඛ ස්වභාවයේ තේරුම් අරගෙන ආත්මාදි වෘද්ධියේ දක්ෂ දක්ෂ පුජ්‍යලයා විසින් කළ යුතු දේවල් ටික තමයි අන්න කියන්නේ සක්කෝ බොහොම දක්ෂෙක් වෙන්න ඕනේ. ඒ දක්ෂභාවය කියන එක ඇති කර ගන්න ඕනේ කොහොමද පින්තුනි? දැන් වික්ෂුන් වහන්සේ නමක් ගත්තොත් එහෙම සබ්‍රක්‍මචාරීන් වහන්සේලාත් එක්ක කටයුතු සිද්ධ කරනු ලබනකොට කොයි කොයි විදිහටද කටයුතු කරන්න ඕන. දැන් Taman විශේෂයෙන්ම Tamanට ආරක්ෂා කරන්න සීලයක් තියෙනවා. ඒ සීලය ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම ඒ සීලය කොයි කොයි විදිහටද පළුදු වෙන්නේ, කොයි කොයි විදිහටද පළුදු නොවෙන්නේ මේ සියල්ල පිළිබඳව Taman බොහොම හොඳින් දැන හඳුනගෙන ඉගෙන කියා ගන්න උඩ දක්ෂයෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ වගේම යම් කුදුමහත් වික්ෂුන් වහන්සේලා වත් පිළිවෙත් තියෙනවා. ඒ වගේම අනෙක් කටයුතු තියෙනවා. ඒ සෑම දෙයක් පිළිබඳව මෙයා දක්ෂ වෙන්නුනේ විශේෂයෙන් අටුවාව තුල දක්වලා තියෙනවා උච්චාවචානිකින් කරණීය මුස්පහත් වශයෙන් මේක විදිහට කල යුතු යම් කටයුතු තියෙනවා මොකක්ද මම කරන්න ඕනේ සබ්බක්මචාරින් වහන්සේලාගේ අභිවෘද්ධිය පිණිස එකට වාසය කරන ලබන භික්ෂුන් වහන්සේලාට සමෝ භ්‍රමචර්යය යෙදෙන ලබන භික්ෂුන් වහන්සේලාට සම්බ්‍රහ්මචාරීන් කිය. එතකොට මේ මේ ස්වාමින් වහන්සේලාගේ කටයුතු වලදී මම මොකක්ද කරන්න ඕනේ? මගෙන් උපකාරයක් තියනවද? අන්න ඒ වගේ ඒ සියල්ල හොයලා බලලා විමසිල්ලෙන් යුක්තව කරන්න මෙයා බොහොම දක්ෂයි. මෙයා දක්ෂයි. ඒ වගේම කැප දේ පිළිබඳව දන්නවා, අකපතේ පිළිබඳව දන්නවා, කලයුත්ත පිළිබඳව නොකල මේ සියල්ල පිළිබඳව. ඒ නිසා ඒ හැම එකකටම දක්ෂභාවය කියන එක තියෙනවා. විශේෂයෙන්ම වික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි ආත්මාභිවෘද්ධියේහි දක්ෂ පුජ්‍යලයා විසින් මේ ආකාරයට මේ දක්ෂ භාවය ඇති කර ගන්න ඕනේ. දැන් අපි ගමුකෝ ආයතනික වැඩ කරන කෙනෙක් කියලා පින්නතුනි. ආයතනික වැඩ කරත් ඒ ආයතනික වැඩ කරන ලබන සේවකයෙක් ඒ විදිහටම දක්ෂ වෙනවා. මගේ කාර්ය මේකයි. මම මේ විදිහට කරනවා මම මේ දේ පිළිහෙලුවොත් එහෙම අනිත් කෙනාට ඒක අටහසුතාවයකට පත් වෙන මේ සියලුම වැඩ කටයුතු ටික අතපසු වෙනවා මේවා ආපස්සට යන නිසා මම මේක කරන්න ඕනේ අන්න බලන්න බොහොම දක්ෂයි එයා බොහොම අපි කියන එයා බොහොම දක්ෂයි කියලා ඒ නිසා මේ සක්කෝ කියන්නේ ගුණය අර ලෝකෝත්තර නිර්වාණ පදය සාදාගන්නට හේතු භූත වන්නා වූ කාරණාව. ද ලෞකික ජීවිතයේ අභිවෘද්ධියටත් ඒ සමත්ත සමර්ථ භාවය ද සක්කුති සමස්තෝ කියන එක සමර්ථ භාවය. ඒ සමර්ථ භාවය ඒකාන්තයෙන් හේතු වෙනවා. උපමින් එතකොට සක්කු උදීච බොහොම ඍජු විනයක්. බොහොම ඍජු ගතිපවතුන් තියෙනවා. අට කතාවේ දක්වනවා ඇද නැති ස්වභාවයක්. හැබැයි ඒ ඇද නැති ඍජු ගතිය තියෙන්නේ Taman පුරුම් ලබන ಗುಣධර්ම තියෙනවා. ඒ ಗುಣධර්ම වලදී දැන් සමහරව ඉන්න සමහරව වැරදි මත ගන්නවා. ඒ වැරදි මතයේත් ඉන්න සෘජුව පිටාගෙන. දැන් මේක තමයි. ඒව සෘජු ගති නෙමෙයි. වැරද්ද වැරද්ද හැටියට දකිමින්, නිවැරදි දේ නිවැරදි හැටියට දකිමින් පිටාගෙන කටයුතු කරනු ලබනකොට අන්න ඒක තමයි සෘජු බව. දැන් වැරදි මතයක් තුල කෙලින් ඉන්නවා කියන එක සෘජු ගතියක් නෙවෙයි. නිවැරදි දේ තුල ඉන්න ඕනේ. දැන් හැම වෙලෙම පින්වතුනි නිවැරද්ද තුල පිහිටාගෙන වාසය කරනකොට සමහරවිට එයාට ඒ ඒ දේ තුලින් අලාභයක් සිද්ධ වෙනවා. නමුත් එයා සෘජුව ඉන්නවා මම මේ දේ තුල ඉන්න මම වැරද්දක් සිද්ධ කරනවා බොරුවක් කියන්නේ නෑ. මම කිසිම විදිහක ප්‍රාණඝාතයක් සිද්ධ කරන්නේ නෑ. මම අනිත්යට අනර්ථය වෙන දෙයක් සිද්ධ කරන්නේ නෑ. මගේ මම මේ විදිහ දෙයක් කරොත් අනිත්යට ඒක අනර්ථ. දැන් බලන්න ඔය තේරාපදාන වල දක්ව විශේෂයෙන්ම ගෝදත්ත කියන ලබන මහරහතන් වහන්සේගේ තේරාපදානයේ දක්වනු ලබන අධර්මයෙන් වන්නා වූ ලාභයක් තියෙනවා. ඒ වගේම ධර්මයෙන් වන්නා වූ පාඩුවක් තියෙනවා. අධර්මයෙන් වන්නා වූ ලාභයට වඩා ධර්මයෙන් වන්නා වූ පාඩුව උතුම් කියේ. එතකොට බලන්න දැන් කෙනෙකුට කියනවා පින්තුනි ප්‍රාණඝාතයක් කරන්න නැත්නම් හොරකමක් කරන්න මේ දෙයට අසම් කරන්න. මේ දේ කරන්න. මේ දේ මට හිමීට මේ මේ විදිහට පන්නලා දෙන්න. එහෙම නැත්නම් මොන මොන විදිහ හරි ඒ දේවල් කරා. නමුත් එයා කිසිම විටක ඒ දේ සිද්ධ කරනු ලබන්නේ නැහැ. එහෙම අධාර්මිකව ඉඳීම තුල සමහරලාට එයාට ලොකු අලාභයක් සිද්ධ වෙන්නේ. ධාර්මික විඳීම තුල, ධාර්මික විඳීම තුල ඔහුට අලාභයක් සිද්ධ වෙන්නේ. නමුත් ඔහු අර ධර්මයෙන් වන්නා වූ පාඩුවක් මේ පාඩුව උතුම් දෙයක් කොට සලකනවා. ඒක තමයි පින්වතුනි ධර්මයේ කියන්නේ. ධර්මයේ කියන්නේ. ඉතින් ඔය විශේෂයෙන්ම ගෝතත්ත මහරහතන් වහන්සේගේ තේරාපදානය තුල තියෙන. ඒ නිසා සෘජු වෙන්න ඕනේ. ඒ වගේම සෘජු ඊ타මත්ම සෘජු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය සෘජු ගුණයක් නෙමෙයි. බොහොම උසස් වූ සෘජු ගුණයක්. මෙයා කිසිම විටක පින්වුතුන් වංචාවක් සිද්ධ කරනු ලබන්නේ නැහැ. ඒ වංචාව තුලින් දැන් අපි ගත්තොත් දැන් භික්ෂුන් වහන්සේලාට නම් නොයෙක් විදිහේ තියෙන ප්‍රත්‍ය උපයමු ලබන නොයෙක් දේවල් තියෙනවා. දැන් අපි ගත්ත කණියසන විදිහට ප්‍රත්‍ය හම්බෙන්න ලබන දේවල් තියෙනවා. ඒ වගේ දේ. නමුත් ඒක කිසිම විටක ඉවසන්නේ නෑ. ඒ වගේ සෘජු ස්වභාවිකෙන් දැන් යම් කිසි විදිහකටවත් වැරදි විදිහට ලැබුණා වූ යම් ප්‍රත්‍යක් තියෙනවා නම් ඒදී පරිහරණයවත් සිද්ධ කරමු ලබන්නේ නෑ. අන්න ඒක අර විශේෂ සෘජු ගුණයක් කියලා හඳුන්වනු ලබනවා. විශේෂ සෘජු ගුණයක්. ඒ නිසා සක්කෝ උජූච සූජූච බොහොම දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම ඊටාම ඍජු ගුණය කියන එක මේ පුජ්‍යලය තුල තියෙනුනේ. ඒ තියෙන ගුණයටත් වැඩිය ඊටාම විශිෂ්ට වූ ඍජු ගුණය කියන එකත් අන්නර ආත්මාවිවෘද්ධියේ දක්ෂ පුජ්‍යලයා සතුව තියෙන්න ඕනේ. ඒකට සක්කෝ උජූච සුජූච සුවචෝ සුවච කියලා කියන්නේ පින්වතුනි කීකරුකම කියන එක. බොහොම කීකරුයි. සුවචෝ එතකොට මේ කීකරුකම කියන එක. මේකත් අපි හොඳට තේරුම් ගන්න. දැන් යම් කිසි වුණා අපි කියනකො ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයා ගුරුවරයාට තමන් බොහොම ගෞරව කරනු ලබනවා. ඒ වගේම අම්මා තාත්තට බොහොම ගෞරව කරනු ලබනවා. දැන් ගුරුවරයා මොකද කරන්නේ? තමට වැරදි දෙයක් කියනවා. අසවල් දෙය කරන්නේ අසවල් දෙය කරන්නේ මෙයාට මේ ගිහින් මේ විදිහට බොරුවක් කියන්නේ කියලා කියනවා. හැබැයි කීකරුකම තිබ්බයි කියලා අර බොරුව කියන එක කියන්නත්. එතකොට මේ බොරුව දැන් ගුරුවරයා කියන එක අහලා ඉවර වෙලා බොරුවක් කියනවායි කියන එක කීකරුකම නෙමෙයි. ඒක වැරදි ස්වභාවයක්. ඒකට විශේෂම මේක මේ අට කතාව තුළ පවසලා තියෙන කාරණාවක් මම මේ කියන්නේ. මේක වෙනත් උපමාවකින් දැක්ුවේ අර වැරදි දේ වැරදි දෙයට කීකරු වෙනවයි කියන එක යටහත් පහත් ස්වභාවයක් දක්වනවා කියන එක ඒක කීකරුකම නෙමෙයි. ඒ කියන්නේ වැරදි දෙයක් කියපම ඒක අහලා ඒක කරන කරනවා කියන ස්වභාවය කීකරුකම නෙමෙයි. හැම වෙලෙම පින්තුනි යහපත් දෙයක් කියන්නේ කෙනෙක් මොකද කරන්න ඕන කියනවා. මෙන්න මේ මේක වැරදි. මෙන්න මේ දේ කරන්න, මේ දේ කරන්න, මේ විදිහට අන්න එතකොට මොකද කරන්න බොහොම නීතමානී මේක පිළිගන්න ලබනවා. බොහොම එයා එයාගේ ගුණයක් තියෙනවා ඒ කියපු දේ ඒ විදිහටම පිළිපදින්න ලබන. එතකොට අන්න බලන්න ඒ විදිහටම කීකරුකමක් තියෙන්න ඕනේ. ඒක ශක්කෝ උජූච සූජූච සුවචෝ සුවච ගතියක් තියෙනවා. ඒ වගේම සුවචෝ චස්ස මුදු අනතිමානි මුදු කියලා කියන මෘදු ගතිය. මෘදු ගති ස්වභාවයකුත් ඒ පුජ්‍යලයා සතුව තියෙනවා. මෘදු ගති. ඒ කියන්නේ නැමෙනු ලබන ස්වභාවය. ඊ타ත්ම මෙහෙට මෙයා නැමෙනවා. බොහොම යහපත් ගතියක් පී ස්වභාවය. දැන් සමහරු ඉන්නවනේ පිටුතුනේ එහෙම නැමෙන්නේ නැති ගති ස්වභාවයෙන් තියෙනවනේ. නැමෙන්නේ නැහැ කිසිම විටක කිසිම කෙනෙකුට. හැබැයි ගුණයට තමයි අගුණයට නැමෙන ස්වභාවයක්. නේද? අද ලෝකෙ වැඩි හරියක්ම සිද්ධ වෙන්නේ මොකක්ද? අගුණයට නැමින්නේ මිනිස්සු. ගුණයට නැමින්නේ නෑනේ. මේ ඔන්න කවුරු හරි කෙනෙක් කතා කරොත් එම අසුවල් දෙය කරන් යන අසුවල් දෙය කරන් යන කියලා ඈ එයාගේ මෘදු ගතිය තියෙන්නේ ඒ මෘදු ස්වභාවයනේ වැරදි දෙයට. නමුත් ඒක මෘදු ගතියක් නෙමෙයි. ඒ නැමෙනු ගතිය. අපි හැම වෙලෙම මෘදු මොලොක් භාවය කියන එක ඇති කරගන්න ඕන තිබුණු ගුණයත් එක්ක යහපත් ස්වභාවයත් එක්ක යහපත් ධර්මයත් එක්ක. අන්න ඒකට තමයි අපි හැබැයි හැම වෙලෙම අපි වැරද්ද තුල මුරුදු වෙන්න යන්න හොඳ නැහැ. වැරද්ද තුල කිසිම විටක අපි කීකරු වෙන්න යන්න දෙන කියන වැරදි දෙයට. ඒක. ඒ නිසා ඒ වගේම ඊළඟට කියන මොකද්ද අනතිමානී නිහතමානී භාවය කියන එක. මේ නිහතමානී ගුණය කියන එක ඉතාමත් විශිෂ්ට ගුණයක්. ඒ නිහතමානී ගුණය තියනා වූ තැනැත්ත තමයි පින්නතුනේ අන්වර ආත්මාදී වෘද්ධිහි දක්ෂ පුජ්‍යලයක් බවට පත්. එතකොට ඒ නිහතමානී ගුණ ටික ඊළඟ ටික තියෙන අනිත් එකක් තියෙන්න ඕනේ. එතකොට මේ නිහතමානී භාවය කියලා කියන්නේ දැන් මේ හත මානීනේ. එතකොට මානී කියන එක දුරු කරලා එක්තරා විදිහකට ගත්තොත් එහෙම අරිහත් මාර්ගඥානීදී අරිහත් මාර්ගඥානීදී තමයි ਸਰව සම්පූර්ණම නිමාණය කියන එක දුරු වෙන්නේ. නමුත් යම් ආකාරයකට මේ පුහුදුන් භාවයේ ඉන්නා මිනිසුත් මෙන්න මේ මානිය කියන එක පිටුතර යටපත් කරගත්තා. දැන් අපිට මේක විදිහට ಜಾතිය හේතු කොටගෙන, කුලය හේතු කොටගෙන, ඒ වගේම වෙනත් වෙනත් දේවල් හේතු කොටගෙන තමන්ගේ නිලතලද මේ දේවල් හේතු කොටගෙන මානිය කියන කැටි වෙනවා. දැන් බලන්න සමහරුන්ට තනතුරු ලැබෙන උසස් වීම ලැබෙනවා. ඒ උසස් වීම ලැබුණාම ඒ උසස් වීම නිසා මොකද වෙන්නේ? ඕන මානියක් ඇති කරගන්නවා. එයාට හිතපු තැන අමතකයි. ඒ ඉබඳු ස්වභාවයක් අන්න ඒ පුජ්‍යලය තුල ඒ කියන්නේ අර ආත්මාභිවෘද්ධිය දක්ෂ පුජ්‍යලය තුල නැහැ. ඒ කියන්නේ තම ආත්මාභිවෘද්ධිය නිසා හැම අපි නිරතුරුවම තේරුම් ගන්න ඕනේ අපිට මොකක් හරි දෙයක් තියෙනකොට ඒ කියන්නේ කනතුරක් ලැබෙනවද ඒ වගේම යම් ආකාරයකට යම් යම් දේවල් වලින් අපි උසස් භාවයට පත් වෙනද ඒ හැම විටකම පිටු නිහතමානී ස්වභාවය. හැබැයි මේ නිහතමානී කියන එක ධර්මයේදී අපි කියමුකෝ දැන් කෙනෙකුට ඇවිල්ලා යහප් දෙයක් කියනවා. දැන් මොකක් හරි වැරද්දක් තියෙන වැරද්ද තියෙන වෙලාවට කෙනෙක් ඇවිල්ලා පහදලා දෙන මේ දේ කරන්න එපා. මේ දේ හොඳ නෑ. මෙහෙමයි කියලා. සමාගමක අයිතිකාරයෙක් කියනකෝ ඔහු ගත්තා වූ තීරණය වැරදි. ඊළඟ ඔහුට වඩා අඩු සේවකයෙක් එහෙමත් නැත්නම් තනතුරුන් අඩු කෙනෙක් ඇවිල්ලා කියනවා මහත්මයාණනි එහෙමත් නැත්නම් ඒ ආමන්ත්‍රණය කරන ලබන සුදුසු වචනකින් ආමන්ත්‍රණය කරලා කියන මේ දේ සුදුසු නෑ මේක මෙතෙන්ට ගැලපෙන්නේ නෑ. මේ තීරණය වැරදි කියලා කිව්වොත් අපිට පින්තුනේ නිවැරදි දේ තුල නිවැරදි දේ තුල අන්න අර නිහතමානී භාවය අපේ තුල තියෙන. ඒ ඒ ඒ අන්න ඒ නිහතමානී ගුණය කියන එක. දැන් ඔහු සමහරලාවට ගත්තොත් මට වඩා මොහු පහත් කෙනෙක්. එහෙනම් මම මේ උසස් පුජ්‍යලයක් මේ විදිහට ඕකමද මට අභියෝග කරන්නේ ඒ විදිහට මෙන්න මේ මාන ස්වභාවයේ තියෙන තැනකට කවදාකවත් අර ආත්මාභිවෘද්ධිය පිණිස කටයුතු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒකට ලෞකික ජීවිතයේ අභිවෘද්ධිය කියන එක උට ඇති වෙන්නේ නැහැ. කිසිම දවසක ඒ තැනත්තට ලෝකෝත්තර අභිවෘද්ධියක් කරා ගමන් කරන්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා මෙන්න මේ සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානී කියන ලබන ගුණ ධර්ම ටික පින්වතුනි විශේෂයෙන්ම සාන්තෝ නිර්වාණ පදය සාදා ගන්නට ගණන් කරනු ලබන වැඩපිළිවෙලෙහි විශේෂයෙන්ම තියෙන්න ඕනේ ගුණධර්ම ටිකක් ඇටියට Taman තේරුම් ගන්න ඕනේ. ඉතින් අද මෙතෙක් වේලා පින්වත් හැම දිනාම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම කරුණු ටික ශ්‍රවණය කළා. මේ තුලින් මේ කරණීය මෙත්ත සූත්‍රයේ මහානුභාව සම්පන්න භාවයේ පිළිබඳවත් ඒ පළමු ගාථා ධර්මයේ තේරුම පිළිබඳවත් ශ්‍රවණය කරලා ජනිත කරගත්තා වූ සකල විද කුසලයේ පින්වත් හැම දිනාට අමා මහ නිවන් පිණසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා පිටුවා ගන්න. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මකුලෑවේ සුදස්සන ස්වාමින්ද්‍රයන්න් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිර ජීවනය අප ප්‍රාර්ථනා කරමු. ඔබට තිරුවන් සරණයි.